කුසගින්නද ආශිර්වාදයකි. නිවන් මඟ වඩනා භික්ෂුවක් වනගතව වාසය කරන විට පිණ්ඩපාතය ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන ස්වභාවිකය. එවැනි අවස්ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක් කරගත යුතුය. එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගත යුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක් දෙකක් තුනක් ආහාර ලැබීම ඔබට පුදුම අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ඔබ කුසගින්නේ සිටින බව. සිටි බව ලෝකයා දැනගත යුතු නැත. සාක්ෂිකාරයාද විත්තිකාරයාද ඔබම විය යුතුය. මන්ද ඔබ මේ පහර දෙන්නේ ඇසට නොපෙනෙන මාරයාටය. හරි ඉලක්කයටම පහර දුන්නොත් පරාජය වන්නේ මාරයාය. ඔබ මෙවර මාර්යාට වඩා දක්ෂ විය යුතුය. මොකද සසර මෙතෙක් ඔබට වඩා දක්ෂ වී ඇත්තේ මාර්යාය. සමහර විට කුසගින්නේ අසිරිය ඔබ මෙතෙක් විඳ නැතුව ඇත. ඔබ දන්නේ කුසගිනි වෙනවා ආහාර ගන්නවා පමණක් විය හැක. ওই චක්‍රය අපගේ දිනචර්යාවේ කොටසකි. මුළු මාත් සත්ත්ව ප්‍රජාවගේම ස්වභාවයයි. නිවන් මඟ වඩනා භික්ෂුව සමස්ත සත්ත්ව ප්‍රජාවට වඩා වෙනස් සත්වෙකි. වෙනත් අරමුදක් අදිෂ්ඨානයක් කරන සත්වයකි. ඉරහඳ තාර්කා ජෝතිෂ විද්‍යාව හඳහන හස්තරේකා බලා ලෝකයේ සිටින දක්ෂම ජෝතිර්වේදියා ඔබට කීවොත් තව වසර 50ක් ඔබට ආයස තියෙනවා කියලා. ඔබට දීර්ඝායස තියෙනවා කියලා. ඔබ දින කීපයක් ආහාර නොමැති ඉන්න ඔබ මැරෙනවමය. ඇයි දන්නවද මේ කයට ආහාර නොදී කුසගින්නේ තැබුවාම හොඳට අවබෝධ වෙනවා මේ කය ආහාර නිසාමයි පවතින්නේ කියලා. මේ කයට ආහාර නොදුන්නොත් ජීවන රේඛාව කොපමණ දිග තිබුණත් ඔබ මිය යනවාමය. ඔබ මහත් උජාරණයෙන් සරසාගෙන මගේ කියා දරාගෙන සිටින ආහාරයක් නොදුන්නෙන් මැරෙන කයක්. මෙය පිළුණන ආහාරයට අයිති කයක්. ආහාර නොදුන්නොත් මැරෙන කයක්. ඔබට අයිති ඔබට පාලනය කියන හැකි දෙයක් නොවේ. ඔබ ප්‍රඥාවෙන් බැලුවොත් හඳහන ජ්‍යොතිෂය හස්තරේකා නාඩි වාක්‍ය ඔබට මායя සසර දික් කර ගැනීමට අටවපු මාර උගුලක් බව මේ උගුලට ඔබ අසු වී නිවන් මඟට අවතීර්ණවන එක කල් දමනවා මම දන්නා ඊටමත් ගුණවත් සත්පුරුෂ නායක හිමි නමක් ඉන්නවා ඉහළ රැකියාවක් හොඳ සමාජ තත්වයක් තරණවේදී අතහැරලා පැවිදි වෙලා මුලින් නිවීම අරමුණු කරගෙන දැඩි වීරියකින් කටයුතු කරපු උන්වහන්සේට ජෝතුර්වේදිනියක් ප්‍රකාශ කර තිබෙනවා. ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නට අවස 10කට පසුව කියලා. දැන් උන්වහන්සේ තමන්ට පාරමී මදිය කියලා ආමිෂය පැත්ත දැඩිව වඩනවා. නිවන් මගෙන් පිටට ගිහිල්ලා. සද්ධාවෙන් සියල්ල අතහැරලා දුෂ්කරම ආරණ්‍යයක බඩ ඉරිඟු කරල වළඳලා අරඹපු ගමන අද මාරයා නවත්තලා. මාරයා ඔබට හඳාන හස්තරයකා නාඩි වාක්‍ය හරහා දෙන අනාගත වාක්‍ය ඔබ ඉරා දමන්න. අවබෝධ කරගන්න මේ කය ආහාරය නිසාමය පවතින්නේ. ජයග්‍රහණයේ උත්සාහයත් වීරියත් නිසාමයි සිදුවන්නේ කියා. ශරීරයේ ධාතු කොටස් අතරින් වායෝ ධාතුව ඊ타ත්ම හොඳින් පැහැදිලිව අපට අවබෝධ වන්නේ කය කුසගින්නේ තැබීමෙන්ය. කය निराහාරව තැබුවොත් ඔබට දැනෙවි ආමාශය උගුරු දණ්ඩ මල මාර්ගය හරහා මොනතරම් වේගයෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවාද කියලා. කය තුල ආහාර නැති විට වායෝ ධාතුව සිත්සේ කය ආක්‍රමණය කරනවා. වාතය කුපිත වෙලා දඟලනවා. ඔබ කල යුත්තේ සතියෙන් ඒ දෙස බලා සිටීමයි. මේ අවස්ථාවේදී මාර්යා ඔබට කියාවි ඔබ මැරෙන්න දෙයන්නේ ગેස්ට්‍රයිටිස් හදාගන්න දෙයන්නේ හැදුනොත් හැමදාම දුක තමයි කලන්තය හැදුනොත් මේ කිසිවකට ඔබ යටත් වෙන්න එපා මොකද මෙසේ ඔබට කියන්නේ මාර්යාමය මාරයා යනු කෙලෙස් බරිත කාම සැපටම ලොල්ලු ඇතිවෙමින් නැතිවන ඔබේ සිත. ඔබ විට මෙසේ සිතන්න. මම නිවන් මඟ වඩන භික්ෂුවක්. මේ කුණු කය මට අයත් දෙයක් නොවේයි අවබෝධයෙන් අතහැරීම මඟ වඩන භික්ෂුවක්. මේ කය මලත් මගේ අදිස්ථානය අත් නොහැරිනවාය කියලා. එවිට ඔබ මාරයාට එලව එලව පහර දෙන භික්ෂුවක් වෙනවාය. මෙසේ සිතමින් මාරයාට පහර දෙමින් වායෝ ධාතුව තව තවත් අවබෝධයෙන් දකිමින් එයි අනිත්‍ය බව වඩනකොට මාරයා බියටපත් වේවි. මේ භික්ෂුව මාරයාටද අහිමි වේවිද කියලා. එහෙම හිතලා මාරයා භික්ෂුවට චාටුවක් දමාවේ. ඔබ මේ විදියට නොකා ඉඳලා මලොත් නිවන් දකින්නත් ලැබෙන එකක් නෑ කියලා. බලන්න කපටි මාරයා නිවන් ගැනත් කතා කරනවා. නිවන ගැන අනුකම්පාත් කරනවා. ඔබේ අරමුණ ගැන මාරයාගේ ස්වභාවය ගැන ඔබ සිහියෙන් සතියෙන් නොසිටියොත් මෙවර ඔබ මාරයාට කොටු වෙනවාමය. මොකද මලොත් නිවන් දකින්න බැරි වෙයි කියලා කියපු නිසා මාර්යා මෙසේ කීවත් ඔබ සිතන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සිතේ හටගත් සිටිල්ලක් කියලා නිවන් මඟ වඩන ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ මාර උපක්‍රමයට වැටබඳින්න. නමුත් බහුතරය මෙතනදී පරදිනවා. මොකද නිවන කියන වචනේ මායя පාවිච්චි කළ නිසා. මායя කපටිකමට අයෝ නිවන බැරි කියන වචනේ පාවිච්චි කරන්නේ. හැබැයි ඔබ මෙතනදී දක්ෂ හොත් මේ කය මේ වේදනාව මගේ නොවේ කියලා මේ වායෝ ධාතුවද මගේ නොවේ කියලා දකින්න. ඉනුත් ඔබට ගිහිල්ලා මාර්යා ඔබට කියූ නිවනද මට අයිති දෙයක් නොවන බව දකින්න. නිවනට ඇති ආසාවද අයින් කරන්න. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ ඔබ නවතින්නේ නිවන් මගේ උපරිම දුරක් ගිහිල්ලා. හැබැයි උත්සාහයේ වීරිය තිබෙන්න ඕනේ. නිවීම උදෙසා මේ කය අත්හැරීමට. දැන් ඔබට තේරුණාද කුසගින්න ආශිර්වාදයක් කියලා කීවේ ඇයිද කියලා ඔබ එක වේලක් හෝ निराහාරව සිටිය යුත්තේ ඒ තුලින් අවබෝධාත්මක ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා මිස හුදු සිල්වත් බව සංකීර්ණවත් කිරීමට නොවේ මන්ද සීලයද ආහාරයද ඔබ සසරටම කැඳාගෙන යන මාර බලවේග නිසාය